නැකවරටය රස්නායකපුර මෙලුම්ගල පුරාණ විහාරාධි වාසී පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අප සැමම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු පින්තුනි අද දවසේදී මේ ධර්මදේශනාව වෙනුවෙන් Tamanගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ තංගල්ල පල්ලි කුඩාව සීඹලා ගහවත්තේ පදිංචි ඇලිස් නෝනා ජයසූරිය මාතාව ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ මතක් කිරීමත් සමගින් අපි සමුම ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු.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 විශාල පිරිසක් සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යම් කෙනෙක් යම් කෙනෙකුට දානය කරනවා නම් ඒ මේ කාමාවචර ලෝකයේ සිද්ධ කරගන්න තියෙන මහා ශ්‍රේෂ්ඨතම දානයයි. ඒ ධර්මය බොහෝම ගෞරවයෙන් යුක්තව යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ මහත් ශ්‍රේෂ්ඨ වූ ශ්‍රවණය කිරීමක් මහත්ඵල මහානිසංසදායක ආනිසංස අත්පත් කරගන්නා වූ කුසල කර්මයක්. එහෙමනම් මේ දායක පින්නතුන් මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසේ ප්‍රදේශයේ පවත්ව ගත්තනම් අසල්වාසී ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් විතරක් ධර්ම ශ්‍රවණය කරනවා. නමුත් මේ ආකාරයෙන් මේ මාධ්‍ය ජාලය හරහා මේ ධර්ම දේශනාව විසිරුවා හරින්නට කටයුතු කිරීම තුළින් මුලින් සිහිපත් කළා වගේ දේශීය විදේශීය වශයෙන් විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. එමුනම් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්ද ධර්මයේ දානය කරවලා ඔබ මේ මොහොතේ රැස් කරගන්නා වූ කුසලය මහා කල්ප 8ක් තරම් දීර්ඝ බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. ලෝකයට ධර්මයේ දානය කෙරෙව්වා විතරක් නෙවෙයි ඒත් සමග මේ දායක පිරිසක් මෙතන වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔබට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9ක් තරම් දීර්ඝ කාල සීමාවක් බව සිහිපත් කරන්නට යෙදුනා. එනම් මේ තරම් දීර්ඝ ආනිසංස සමුදායක් ලැබෙන මහත්ඵල මහානිසංසදායක කුසල් රසක් අත්පත් කරවන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සිත කය වචනය කියන තුන්දර සංවර කරගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරමු එයින් අත්පත් වෙන මහත්ඵල මහානිසංසදායක කුසල් මේ ජීවිතය තුළදීම මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි ධර්ම දේශනාවේ මාතෘකාව මම මුලින් සිහිපත් කරන්නට යෙදුනා. ලෞතර භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන්නට යෙදුනේ උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මෙහෙණින් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන. මේ මෙහෙණින් වහන්සේගේ සුවිශේෂී පුරුද්දක් තිබුණා. ඒ පුරුද්ද තමයි පින්ඩපාත වැඩලා බාන වළඳන තැනට වඩින ගමන් මගදී මුණ ගැහුණොත් පින්ඩපාතේ වඩින භික්ෂූන් වහන්සේ නමක් හෝ මෙහෙණින් වහන්සේ නමක් තමන් පින්ඩපාත කරගත්තු දාණය ඒ අයට පිළිගන්නන එක මෙයාගේ සිරිතයි. නැවත පින්ඩපාත වැඩින්න අවස්ථාව තිබුණොත් ආපහු පින්ඩපාත වැඩලා වළඳනවා. හැබැයි එහෙම පහු වදින ගමන් තව කෙනෙක් හම්බුනොත් එයත් දානය කරන එක මෙයාගේ පුරුද්ද. ආපහු බින්ද පාති වදින්න වෙලාවක් නොතිබුණොත් එදා දවසේ කුසගින්නේ ඉඳලා Taman දුන්න දානය පිළිබඳව මහා පුදුම සතුටකටපත් වෙන්න මේ භික්ෂුණීන් වහන්සේ පුරුදු වෙලා තිබුණා. මේක මෙයාගේ ජීවිත කාලේ දීර්ඝ කාලයක් මෙයා සිද්ධ කරගෙන ආපු බොහොම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මේ වෙනකොට එතුමියගේ වයස අවුරුදු 120ක් විතර සම්පූර්ණ වෙලා. භාග්‍යතුන් වහන්සේ වඩින වෙලාවේ මේ මෙහෙණින් වහන්සේ දකින්නවා ඈතින්ම බුදුරජාණන් වහන්සේ වඩිනවා. එතුමිය පිඬුසිඟා වඩිනවා. මේ වෙනකොට දින හතරක් निराහාරව පාරේ බොහෝම පටු තැනකින් භාග්‍යතුන් වහන්සේට ඉඩ දෙන්න ඒ පාරමිතාවක් තුනක්. දින හතරක් निराහාරව අවුරුදු 120ක් වයස ශරීරයේ දුර්වල වෙලා ශක්තිය අඩු වෙලා සූරුපට පෑගිලා වැටුණා. භාග්‍යතුන් වහන්සේ ළඟ හිටපු පිරිසට කතා කරලා මෙහෙණින් වහන්සේ නැගිට්ටුවා. නැගිට්ටවල වාඩි කෙරුවා සුව පහසු විදිහට. උන්වහන්සේ එතුමියගේ දිලාගියපු මේ දේහය දිහා බලාගෙන ශරීරය දිහා බලාගෙන අපි මාත්‍රිකා කරගත්ත ගාථා රත්නය දේශනා කළා. පරිජින්න මිදං රූපං රෝග නිද්දං පබංගුරං විජ්ජති පුති සම්දේභෝ මරණං තම්හි ජීවිතං පරිජින්න මිදං රූපං මේ රූපය දිරලා වෙනස් වෙලා විනාශ ස්වභාවයටපත් වෙලා නැතිව යනවා. පරිජින්න මිදං රූපං. රෝග නිද්දම් පබංගුරං. ඒ වගේම මේ ශරීරය හැම වෙලාවෙම ලෙඩ හැදෙන ශරීරයක්. ඒ කියන්නේ මෙතන වාඩි වෙලා ඉන්න අපි පින්නතුන් ධර්ම දේශනා කරන මම ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාම කිසි කෙනෙකුට අභීත ප්‍රකාශයක් කරන්න බෑ මට ලෙඩක් නෑ කියලා. මේ ලෝකේ මේ දැන් ඉපදිච්ච දරුවගේ ඉඳලා තව සුළු මොහොතකින් මරු වැළඳ ගන්න මරණ මංචකයේ ඉන්න පුද්ගලයා දක්වා අපි හැම කෙනෙකුටම ලෙඩක් තියෙනවා. කුමන හෝ අසනීපයකින් පෙළෙන අය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයේ රෝගය නැමැති කුරුල්ලා පැගල්ල නීඩ කියලා කියේ කූඩුවට රෝග නිද්දං පබංගුරං රෝගේ නැමැති කුරුල්ලා හැම වෙලාවෙම මේ කූඩුව ඇතුලේ ඉන්නවා ඒ වගේම මේ ශරීරය බිජ්ජති ගත වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙනවා පුටිසන්දේ භෝ ශරීරය තුල තියෙන දේවල් වැగిරෙනවා හැම වෙලාවෙම පුටි කියලා කී වැగిරෙනවා අවසානයේ මරණංකම් හි ජීවිතං මරණයෙන් කෙරවල වෙලා යනවා. මේ කාරණාව අර මෙහෙණුන් වහන්සේට දේශනා කරනකොට ඇය සංසාර ගමන කෙරවල කරන්න අවශ්‍ය මාර්ගඵල ලබා ගත්තා. අපි කල්පනා කරන්න සූදානම් වෙන්නේ මේ ගාථා රත්නය තුල අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ අපේ ජීවිතේට මොනවද ගන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතය පිළිබඳව මොනවද මේ ගාථා රත්නයෙන් පැහැදිලි කළේ? අපි බොහෝම කෙටියෙන් සාකච්ඡා කරමු කාල වේලාවත් එක්ක. පරිජින්න මිදන් රූපං මේ ශරීරය හැම වෙලාවෙම වෙනස් වෙනවා. හැම වෙලාවෙම වෙනස් වෙනවා. උන්වහන්සේ ශරීරයට උපමා කළා පෙන පිටක්. අපේ අහලා තියෙනවා. තේන පින්දූපමං රූපං ඒ ශරීරයේ රූපේ හරියට පෙන පිටක් වගේලු. පෙන පිටු දැකලා තියෙනවා. ආයේ මුණ ගැහුනොත් අතට අරගෙන හොඳට බලන්න පෙන පිටක් දිහා. ඒක හැදිලා තියෙන්නේ ලක්ෂ ගානක් එකතු වෙච්ච පුංචි පුංචි පෙන බුබුලු වලින්. වාතේ පිරිච්ච පෙන බුබුලු. තව ටිකක් පරීක්ෂාවෙන් බලාගෙන ඉන්න. ගත වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඒ බුබුලු එක එක බිඳෙනවා. මහස දේශනා කරන අපේ ශරීරයත් එහෙමයි හැදිලා තියෙන්නේ. පෙන පිට හැදෙන පෙන බුබුලු වලින්. මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන මොන වගේද? ධර්මයේ දේශනා කළා රූප කලාප කියලා. අපි කතා කරන හැටියට අපි කියනවා කෝටි ප්‍රකෝටි ගණනක් සෛල වලින් කියලා. ඒක ධර්මයේ හැඳින්නේ රූප කලාප කියලා. මේ සෛල නැත්තම් මේ රූප කලාප ගත වෙන තත්පරයක් තත්පරයක් ගාන වෙනස් වෙනවා. මෙතන ධර්ම ශ්‍රවණය කරන්න ඇවිල්ලා වාඩි වෙච්ච කිසිම කෙනෙක් දැන් මෙතන නැහැ. ඔබට ධර්ම දේශන කරන්න මේ පුතුවේ වාඩි වෙච්ච මම මේ වෙනකොට නෑ. මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. අපි හැමෝම මේ වෙනකොට වෙනස් වෙලා ගොඩාක් වෙනස් වෙලා. ඒ වුණාට අපිට පේනවද ඒක? අපිට පේන්නේ නෑ ඒක. ගඟක් පිරීලා ගලාගෙන යනවා කට ගාවටම පිරීලා. අපි ගිහිල්ලා ගඟ දිහා බලාගෙන ඉඳලා ආපහු හැරිලා එනවා. හෙටත් ගඟ ගාවට යනවා. ඊයේ වගේම ගඟ පිරීලා ගලනවා. කිසිම වෙනසක් නැහැ. ඊයේ වතුර තිබ්බ ගානටම වතුරක් තියෙනවා. ගඟත් ඒ විදිහටම ගලනවා. ඒ වුණාට අපි නොදකින දෙයක් එතන තියෙනවා. මොනවද? ඊයේ තිබුණ වතුර එතන ආද නැහැ. මෙතන ඇවිල්ලා බණ අහන්න වාඩි වෙච්ච කවුරුවත් දැන් නැහැ. ඒ මොකද? වෙනස් වෙලා. ෂණයක් ෂණයක් පාසා වෙන වෙනස් වීම. ෂණ භංගුරත්වය කියලා මේකට සඳහන් කරන ධර්මයේ අභිධර්මයත් එක්ක. මේ මොහොතේ මේ ශරීරයෙන් ගැලවි ගැලවි ඉවත් වෙන කොටස් විශාල වශයෙන් තියෙනවා. පේන්නේ ඒ තරම් සිව් මාංශු කුඩා දේ ලොකු කරලා බලන්න පුළුවන් කැමරාවකින් එහෙම බැලුවොත් ඒක ගැලවිලා යන බව අපිට හොඳට පේනවා. ඒක දැක්කහම භාග්‍යවතුන් වහන්සේ ගැන මහා පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ තරම් සියුම් දේවල් පවා දැන අවබෝධ කරන්නේ වහන්සේ මොනතරම් ඥාන ශක්තියකින් යුක්තද මේ තරම් ශේම් දේවල් පවා කියලා දෙන්න වහන්සේට මොනතරම් හැකියාවක් තිබුණද නැත්නම් මහසිගේ ශක්තිය දකිනකොට මේ ඇත්ත දකිනකොට යථාර්ථය දකිනකොට අපි තුල පහළ වෙනවා ශ්‍රද්ධාව. පරිචින්න මිදං රූපං. නමුත් දැන් මෙතන වාඩි වෙච්ච කවුරුවත් වෙනස් වුණා කියලා අපිට නොපෙනුනාට අවුරුද්දකින් හමාරකින් මේ දැක්කොත් අපිට පේන්නේ නැද්ද වෙනසක්? අපිට හොඳටම වෙනසක් පේනවා. අපිට අර අපේ ඇහැට බෑ තාම මේක අවබෝධ කරගන්න. හේතුව මොකද්ද? අපේ යස්ථාව රාග දේශ මොහ කියන දේවල් වලින් පිරීලා තියෙන නිසා ඒ ටික ඉවත් වෙලා තිබුණා නම් ඒ වෙනස් වීමේ ස්වභාවය අපිට බොහොම ලස්සනට දැක්ක හැකියි. රහතන් වහන්සේලා ඒක දැක්කේ වෙනස් වීමේ ස්වභාවයෙන්මයි. අපේට මතකදර එක පුද්ගලයෙක් එක රහතන් වහන්සේ කෙනෙක්ගෙන් පාරදී විමසනවා ස්වාමීනි බොහෝම ලස්සන ස්ත්‍රියක් මේ පැත්තට ගියා දැක්කේ නැද්ද කියලා. එයාට බොහෝම ලස්සන ස්ත්‍රියක්. රහතන් වහන්සේ මොකද්ද දුන්නේ උත්තරේ? ඇටසැකිල්ලක් යනවා නම් දැක්කා. වෙන මොකුත් මම දැක්කේ නෑ. අපිටත් පේනවා වෙනස. අපි හැමෝම හරි කැමති අපේ ශරීරයට. හැමෝම කැමති. ඒ නිසායි අපි මේ සබහා මෙච්චර වෙනසෙන්නේ. ලස්සන ලස්සන ඇඳුම් අඳලා ගාක් වටිනා ආභරණ පළඳවලා තෙල් පවුඩර් පියරුවා දේවල් ගාලා කෙස් ටික ආරක්ෂා කරගන්න හම ආරක්ෂා කරගන්න දත් ටික ආරක්ෂා කරගන්න මේ හැම දෙයක් සඳහාම අපේ ජීවිත කාලේ සෑහෙන්න අපි කැප කරලා තියෙනවා හොයා සපයාගත් දේ වැඩි ප්‍රමාණයක් වේදන් කළේ වැඩි ප්‍රමාණයක් නෙමෙයි ඔක්කොම. වැඩි ප්‍රමාණයක් කිව්වොත් මදි. ඔක්කොම. ආහාර පාන දුන්නේ ඒ නිසානේ. අහවල් අහවල් ආහාර අහවල් අහවල් ඉන්ද්‍රියන්ට මේ විදිහට හැමත කෙස් වලට ඇස් වලට ශරීර මාංශ වලට ශරීර පැහැයට හොඳයි කියලා අපි මේ දේවල් හිව්වේ ඒ නිසානේ. එහෙනම් ජීවත් වෙනවා කියලා අපි මොකද්ද කරලා තියෙන්නේ? ජීවත් වෙනවා කියලා අපි කරලා තියෙන්නේ මේ උපාදානස්කන්ධය පෝෂණය කරපු එක. වෙන මොකවත්ම නෙවෙයි ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ. නමුත් ඒක බිඳි බිඳි යනවා. අපි කාගේත් කැමැත්තක් තිබුණේ නැහැ මේ කළු පාට කෙස් සුදු වෙනවට. මෙතන ඉන්න කිසිම කෙනෙක් මං හිතන්නේ කැමති නැහැ. බලහන කිසිම කෙනෙක් ගාව කැමැත්තක් නැහැ කළු කෙස් සුදු වෙනවට. අපි අකමැතියි. ඒ වුණාට සුදු වෙන්නේ නැද්ද? අපි කොච්චර අකමැති වුණත් මේ කළු කෙස් සුදු වෙනවා. නමුත් කල්පනා කරලා බලන්න මේ කෙස් වෙනුවෙන් කොච්චර ඉරන් කළාද කියලා. පිරිමියට අපේ කාන්තා පාර්ශවයේ කෙස් වෙනුවෙන් කොච්චර වේදම් කරලා තියනවද? ඒගොල්ලෝ කෙස් වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලය කාලය කොච්චර වේදම් කරලා තියනවද? පිරිමියගේ වගේ පහසුවෙන් හොද ගන්නත් බෑ. පහසුවෙන් වේලා ගන්නත් බෑ. පහසුවෙන් හසුරවා ගන්නත් බෑ මේ මේ කාල සීමාවල් ගත්තාම ජීවිත කාලය එකතු කරාම සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් උදංගු කරන්න සිද්ධ වෙලා ඉස්සෙල්ලාම කැඩපත දිහා බලන වෙලාවේ නළල පැත්තෙන් පළවෙනි කෙස් ගහ සුදු වෙලා තියෙනවා දැක්ක වෙලාවේ මොන වගේ හිමීමක් ඇති වෙන්නේ නැද්ද? මහා ලොකු තියස්මක් ඇති වෙනවා. මගෙත් කෙස් ගහක් සුදු වෙලා නේ. ආයෙ දෙපාරක් හිත හිතාවක කාටවත් පෙන්නයිද? දැක්ක ගමන් ගලවලා අයින් කරන එකයි අපේ ශිරිත. නේද? එහෙම එහෙම ගිහිල්ලා මාස කීපයක් ගිහිල්ලා බලහම සෑහෙන ප්‍රමාණයක් සුදු වෙලා. දැන් ගලවන්න ගිය තමයි. තවත් ටික කාලයක් ගිහිල්ලා බලහම සුදුව ගැලෙව්වොත් කළුව තියෙන ඊට අඩුවෙන්. ඒ හින්දා අපි මොකද කරන්නේ? ඒ හින්දා අපි පාට කරගන්නවා. දැන් ආපහු ඔක්කොම කළුයි. දැන් මේ මොකේද පිටුපාලා තියෙන්නේ? මේ පිටුපාලා තියෙන යථාර්ථයට. ඇත්තට පිටුපාලා අපි දැන් වංචාව එක්ක ජීවත් වෙන්න හදනවා. නේද? දැන් මේ කියන්නේ මොකද්ද? මේ පෙන්වන වෙනස් වෙන බව. S2 ගැන හිතන්නකෝ. අවුරුදු 45 විතර වගේ ඉක්ම යනකොට අපේ අම්මලා තාත්තලා හැමෝම කියන කතාවක් ඈත බලනකොට නිකන් නීදුව වගේ. ළඟ බලනකොට දැල දාලා වගේ. දැන් මේ මොකද වෙන හදන්නේ? දැන් ඇස් දෙක මාව දාලා යන්න ලෑස්තියි. දැන් ඇහැට අර වගේ කරන්න බෑනේ. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා උපස්පල දෙන්න. ඒකත් සාර්ථක නොවුනොත් අපිට සිද්ධ වෙනවා කාච දාගන්න. එහෙනම් ඇස් දෙකත් අපි දාලා යනවා. කන් දෙක එහෙමමයි. දත් ටිකත් ඒ විදිහමයි. ඒ ටික හැරීගෙන අඩුවේගෙන අඩුවේගෙන යනකොට මේ බාහිර කයටත් ඒක එහෙමම වෙලා. හම රැලි වැටිලා, කුෂවලා, ඇටකොඩු පෑදිලා, නහරවල් මතුවෙලා, මූණ ඇතුළට ගිලා බහලා, තැන් තැන් වල වලවල් හැදිලා ඒ යථාර්ථයට පිටුපාන්න මේ ලෝකේ කාටවත් පුළුවන්ද? කාටවත් ඒ යථාර්ථයට පිටුපාන්න බෑ. ඒක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි කයේ ස්වභාවය. කොහොමද මේක නිර්මාණය කළේ? කවුද මේක නිර්මාණය කළේ? කර්මය විසින්. කර්මය විසින් නිර්මාණය කරපු මේ උපාදානස්කන්ධය මම කියලා කියනවා. නේද? ඒක මගේ කියලා ගන්න මුකුත්ම තියනවද? මම කිය කියා හිටියට මගේ කියලා ගන්න දෙයක් මේ උපාදානස්කන්ධේ තියනවද? මගේ කියලා ගන්න පුළුවන්කම තිබුණා නම් මේ කිස්තික පාලනය කරන්න පුළුවන් වෙන්නේ නේද? වෙනුවෙන් මෙච්චර වේදන් කළා, මෙච්චර මහන්සි වුණා, මෙච්චර කාලය නාස්ති කළා. හැබැයි මම අකමැති කාලේ සුදු වෙන්න නම් එපා. ආඥාවක් පනවන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පුළුවන් ද පනවන්න? බෑ. එහෙම ආඥාවක් පනවන්න බැරි නම් කෙස් ටික මං කියන දේ අහන්න නැත්නම් ඒ කෙස් ටික මගේද? මගේ නෙමෙයි. ඇස් දෙක එතකොට එයත් මගේ නෙමෙයි. කන් දෙකත් මගේ නෙමෙයි. දත් ටිකත් නෙමෙයි. ඔහොම ඔහොම ගිහිල්ලා බලහම ශරීරයක් මගේ නෙමෙයි. මම ඒකෙත් නහරවල පෑදෙනවට කැමති වෙන්නේ නැහනේ. කැලුවට යනවට කැමති වෙන්නේ නැහනේ. වලවල් ගහනවට කැමති වෙන්නේ නැහනේ. එතකොට ඒක මම අකමැති වුණාද එහෙම වෙලා. එතකොට දැන් අපි කල්පනා කරන්නකෝ කොයි මම? මම කියලා කෙනෙක් නෑ. ඔක තව ටිකක් ගැඹුරට අභිධර්මයත් එක්ක යන්න පුළුවන්. නමුත් අපේ කාල වේලාවත් එක්ක අපේට දැන් අවබෝධ වෙනවා ඇති ටිකක් කෝ මම. මම කියලා කෙනෙක් මගේ කියලා දෙයක් මේ ලෝකෙ කොහෙවත් නෑ. එතකොට අපි මේ කොහෙද ඉන්නේ? අපි ඉන්නේ ලෝක මාන්නයේ රැවටිලා. නේද? අපි හැමෝම රැවටිලා. මේක නිසා නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සබ්බේ පුතුජනා උම්මත්තක. මේකට රැවටිච්ච නිසා සියලු පුතජනයන් උමතුරුගී. මේ ශරීරයේ තියෙන වලු ඇටකෝටු 300ක් විතර. ධර්මයේ සඳහන් කරනවා 300ක් ඇටකෝටු එකට එකට සම්බන්ධ කරලා 900ක් නහරවල් වලින් යට ගහලා 300ක් යටකොටු 900ක් නහරවල් වලින් යට ගහලා දැන් එතකොට අස්ති පංජරය අපිට දැන් ලැබිලා පේනවා නමුත් දැන් අපේ ඇඟේ ඒක පේන්නේ නැහැ මේකට හොඳම උදාහරණය තමයි කටුමැටි ගහක් ගෙවල් දැකලා තියෙනවද කටුමැටි ගහපු ඒවල් ඉස්සරලා කණු හතර හිටවලා ලරිච්චි බැඳලා මැටි කපලා මැටි පාගලා මැටි ගුලි ගුලි හදලා අර වරිච්චි අතරින් තියෙන මැටි වැටෙන නිසා මැටි ගහලා ඉවර වුණාම කණු ටික පේනවා වරිච්චි ටික පේනවා මැටි බෝල එකතු වෙච්ච තැන සිදිරක් හැදිලා තියෙනවා ඒ තරම්ම ලස්සන ඒ තරම්ම ලස්සන නෑ. ලස්සන නෑ වගේම අර සිදුරු තියෙන නිසා ආරක්ෂාවකුත් ඇතුලේ නෑ. සත්තු සර්පයන්ට එහෙම ඇතුලට එන්න පුළුවන්. ඒ නිසා කටුල ටික ගහලා ඉවර වෙලා අපි මොකද කරන්නේ? ආපහු බිත්ති ටික උඩට මැටි ගන්නවා. මොකට ගමේ අම්මලා කියන්නේ ගොම මැටි ගන්නවා. ඇතුලේ පිටේ දෙකේම. එතකොට අර සිදුරු ටික ඔක්කොම වැහිලා ලී ටික වරිච්ච ටික වැහිලා ඇතුළේ දෝම ටික ගාලා ගත්තාම හරි ලස්සන නිවහලක් මේකත් ඒ වාගේ 300ක් ඇටකූඩු 900ක් නහරවල් වලින් බඳලා මේ ඇටකූඩු වල මස් අලවලා තියෙනවා අර ලේසියෙන් ගැලවෙන්න බලවලා තියෙන්නේ ලේසියෙන් ගැලවෙන්නේ නැහැ ඒක ගැලවෙනවා නම් අපි අපාවිච්චි කරනකොට ගැලවිලා යන්න දෙපයි. නේද? හොඳට බලන්නකෝ එහෙම ගියහම මස් කන ඒ දිහා ඇටකොඩුවේ තියෙන මස් කෑල්ල ගලවගෙන දීගොල්ලෝ කොයිතරම් ප්‍රයත්නයක් දරන්න ඕනද කියලා. එහෙනම් විපේ තියලා තම්බලා උයලා ගත්තත් එහෙම ලේසියෙන් ගැලවෙන බව පේන්නේ නැහැ. බොහොම තදට ඒක ඇලවිලා. දැන් මේ මස් අලවලා ඇතුළට දාලා තියෙන එක එක කොටස් නේද? හදවත තියෙනවා, පෙනහළු තියෙනවා, ආමාශය තියෙනවා, අඥාශය තියෙනවා. මේ වගේ බොහොම ගොඩාක් දේවල් ඇතුළේ තැම්පත් කරලා අන්තර්ගත කරලා තියෙනවා. දැන් මෙහෙම අපි පාරේ ගියොත් එහෙම මොනවා වෙයිද? අනතුරක්. නේද? කපුට යන්න දෙන්නෙත් නෑ. බල්ලෝ වලල්ලු යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කන කන හූර හූර කන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සියල්ලම එකතු කරලා වහලා තියෙනවා හැමකින්. නේද? ඒත් අපි හොඳට යනවා. මොකද ඇතුලේ පේන්නේ නැහැ සියල්ල එකතු කරලා ඇතුලට දාලා හම්පොත්තෙන් වහලා තියෙනවා. දැන් අපිට පේන්නේ හැම විතරයි. අපිට ලස්සනයි කියලා හිතෙන්නේ මේ හැම දිහා බලලා. නමුත් හැමත යටින් ලස්සනද? හැමත යටින් මොකවත් ලස්සන නෑ. මේ කොච්චර ලස්සනයි කිය කිය හිටියත් අපි ලේ වලට කැමතිද? ලේ වලට කැමති නෑ. සමහර අයට ලේ දැක්කම කලන්තෙත් හැදෙනවා. ඒ තරම් ලේ වලට බයයි. ඒ වගේම ලේ හරින ගඳයි, ලේ සෙනි ගඳයි, පිළි ගඳයි. නමුත් මම කියන පුද්ගලයා ජීවත් කරවන්නේ ඒ රුධිරය එහෙනම් මාව ජීවත් කරවන ද්‍රව්‍යයටවත් මම කැමති නෑ ඒකත් ඒ තරම්ම අප්‍රසන්නයි එතකොට මේක ඇතුලේ තියෙන දේවලුත් ඔක්කොම අප්‍රසන්නයි අපි දුන්නු කාටවත් හොද වස්තු ගලවලා අතට දුන්නොත් එහෙම ගනේද කවුරුවත් ගන්නෑ ආමාශික පළාතට දුන්නොත් ගනේද මුත්‍රාශය කපලා තියාගන්න කිව්වොත් තියාගන්නේද? අපි කවුරුවත් ගන්නෑ. එතකොට මගේ කියන ඉන්ද්‍රියන් ටිකටම අපි හරීම අද්වේය පිළිකුල් සහගතයි. නමුත් එතකොට මේ මුඛයේ අපි දාව තියෙන රැවටීමක් නෙමෙයිද? මේ පිටපැත්තේ රැවටීමක් විතරයි අපි ආව තියෙන්නේ. නමුත් මේ රැවටීම නිසා මගේ මෙවිච්ච ඉන්ද්‍රයන් ටිකත් අඳගහගෙන අපි ජීවිතේ මොනවද කළේ? මට හතුරෙක් බවට පත් වුණා. අපිට දැන් හතුරෝ නැද්ද? ඉන්නවා. හැබැයිට මේගොල්ලෝ හතුරුද? ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නෑ අපිට. ඕනනම් ඒගොල්ලෝ අපේ රස්සාව නැති කරලා දායි. නේද? තකියාවට ආපු ලූමහංගයි. එහෙම නැත්නම් ඉගෙන ගන්න එක නවත්තලා දායි. මේ වගේ මේ වගේ ටිකක් මොන මොනවා හරි අපිට කරලා දායි ඒක ගොවිපල පාලු කරලා දායි. නමුත් ආපහු ඒවා අපිට ඇති කරන්න පුළුවන් නේද? නමුත් මගේ ගාව ඉන්නවා කට්ටියක් ඒකත් තියෙන නැති කිරුවොත් ඇති කරන්නේ මොකද්ද? ඒකත් තියෙන නැති කිරුවොත් සංසාර ජීවිතේම නැති කරනවා. මුළු සසර සුගතියෙන් ඈත් කරලා දුගතිය දක්වාම ඇදලා දානවා. කවුද ඒ කට්ටිය? ඇස් දෙකයි කන් දෙකයි නාසයයි දිවයි ශරීරයයි දැන් මේ වහලා තියෙනවා ඇස් දෙකෙන් පෙන්වන හරි ලස්සන රූප දැන් මේ රූප වලට අපි ඇස් වලින් බඳුනා බැඳිලා අපි ඊළඟ දේක මානසිකාර කරනවා මෙනි කරනවා මෙතනත් ඒකට කැමැත්තක් ඇති කරගන්නවා පාය යනකොටත් ඒක ගැන හිත හිතා යනවා ගෙදර ගිහිල්ලත් ඒක ගැන කල්පනා කරනවා. නිින්ද යනකම් විදුපදිර වැටිලත් ඒක ගැන කල්පනා කර කර අපි නිදා ගන්නවා. ඊළඟට උත්සාහ කරන්නේ කොහොම හරි ඒක මගේ කරගන්න. මගේ කරගත්තට පස්සේ ටික කාලයක් යනකොට ඒක මට වටින්නේ නැහැ. ඊට වඩා ලස්සන රූපයක් ආයෙ මම දකිනවා. ඊට පස්සේ අවශ්‍යයි ඒක මට අයිති කරගන්න. නමුත් ඒක කරගන්න බැරි ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි ඒක අනියම් සම්බන්ධයක් බවට පත් කරනවා. දැන් මේවා ඔක්කොම කවුද මේ ලස්සනයි ලස්සනයි කියලා පෙන්නගෙන ඉන්නේ? ඇහැ විසින්. ඇහැනේ පෙන්නගෙන ඉන්නේ. දැන් අනියම් වෙච්චහම එතන මොනවද රැස් වෙන්නේ? සංසාරේ පහසුවෙන් ගෙවලා ඉවර කරන්න බැරි මහා අකුසල් කන්දරාවක් එතන ගොඩ ගැහෙනවා. දැන් කවුද මේ ගොඩ ගහගෙන යන්නේ? ඇහැ නිසා. එහෙනම් ඇහැ නිසා කන නිසා කය නිසා මේ ඉන්න ඉන්ද්‍රිය ටික නිසා සංසාරේ මහා දුකකට ඇදවැටිලා අර අර බාහිරේ හිටපු සතුරන්ට පුළුවන් වුණා ඒ කරන්න මගේ ළඟ ඉන්න හතුරු ටික තමයි නරක තිරිසං ප්‍රේතාසුර කියන සතර අපායේ ඇවිද්දව ඇවිද්දවා මේ දීර්ඝ කාලයක් සංසාරේ අපි අරන් ඇවිත් තියෙන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේ ඇස් දෙකෙන් දැකපු ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 512027ක් කියලා ධර්මයේ සඳහන් කරනවා. පුණ්‍යතුනි ඔබයි මමයි ඊට වඩා දෙයක් අසංසාරී. ඊට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේලා අපිට මුණ ගැහුණා අපිට තාමත් බැරි වුණා මේ සසර මඟ කෙරවල කරන්න. කවුද කෙරවල කරන්න අවස්ථාව නුදුන්නේ? මේ මේ ඉන්ද්‍රියන් ටික අවබෝධයෙන් ඒක දිහා බලාපු නැති නිසා අවබෝධයෙන් බැලුවේ නැති නිසා ආනන්ද හාමුදුරුවෝයි වංගී සහාමුදුරුවෝයි දෙන්න පාර දිගේ වඩිනවා දෙන්නම තරුණ හාමුදුරුවෝ හරි වටිනවා මේ කතාව වඩින වෙලාවේ ඉස්සරහට එනවා බොහොම ලස්සන කරුණියක්. චන්දහාමුදුරුවෝ නම් වැඩි සැලකිල්ලක් දැක්වුවේ නෑ ඒ ගැන. ඒ වංගී සහාමුදුරුවෝ හොඳට ඇය දිහා බැලුවා. දෙපතුලේ ඉඳලා ඉහළටම ඉහළේ ඉඳලා පහළට හොඳට බැලුවා. ඇය යන්න යනකොට පහු කරලා ආපහු හැරිලත් බැලුවා. වංගී සහාමුදුරුවෝ මේක දිහා තව කෙනෙක් බලාගෙන හිටියනම් සංගී සාම්බුරන්ට කොච්චර දොස් කියයිද නේද හැබැයි තවත් ටිකක් ගිහිලා දැන් ආනන්ද හාමුදුරුවෝ තවම කතා නැහැ වංගී සාම්බුරු ආනන්ද හාමුදුරන්ට කතා කරනවා. ආනන්ද මොකක් කියන්නේ නැද්ද? තරුණයෝ දෙන්නෙක් එහෙම යනකොට තරුණියක් මුණ ගැහුණා නම් ඒගොල්ලෝ මොන මොනවා කියයිද කියලා ඔබට හිතාගන්න පුළුවන්. නමුත් වංගී සාම්බුරු ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්ද මම පිච්චෙනවා. ආනන්ද මම පිච්චෙනවා කියලා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ කතා කරලා කියනවා පිච්චෙන්නේ. දැන් මොකෙන්ද උන්වහන්සේ පිච්චෙන්නේ? උන්වහන්සේ කියන ආනන්ද මම රාගයෙන් පිච්චෙනවා. අපේට මතකද 11 ගින්නේ. මේ වාඩි වෙලා ඉන්න ඔබයි මමයි ගිනි 11කින් මේ දැනුත් පිච්චෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ 11 ගින්න ගැන. අපි ටිකක් නෙමෙයි ගිනි 11කින් පිච්චි පිච්චි තමයි මේ ඉස්සෙනහ වෙන්න හදන්නේ. මේක අපි කාටවත් සිනහ නැහැ. අපි කාටවත් hina වෙන්න බෑ. මේ තියෙන සිනහව නෙවෙයි. සිනහව ඊට වඩා ගොඩක් වෙනස්. මේක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇතුළෙන් බලන්න ඕනේ මොකේද සිනහව කියන්නේ. සිනහ වෙන්න පුළුවන් මේ රහතන් වහන්සේලාට. අපිට බෑ. අපි මහසදේශනා රාගින් පිච්චෙනවා. මේ කතාව යනවා බුදුරජාණන් වහන්සේ ආවට. ගිහිල්ලා වංගසහම්දුවේ මේ පසුබෑ නෑ. අපේ දුවල පුතාලා පාරේ දැකපු දෙයක් ඇවිල්ලා අම්මට තාත්තට කියන්නේ පසුබෑ නෑනේ. නැත්තම් කියන්නේ නෑනේ. අල්ලගන්න ඕනේ. පන්දිස හඳුරෝ නෑ කෙලින්ම ගියා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කාරණාව කිව්වා ස්වාමීනි මගේ දිනකොට මෙහිම දර්ශනයක් දැක්කා මං හොඳට බැලුවා මගේ හිතේ ඒ පැත්තට හැරුණා ස්වාමීනි මම රාගින් පිච්චුණා භාග්‍යතුන් වහන්සේ වංගිස හඳුරන්න බොහොම පොඩි කතාවක් කිව්වේ වංගිස දැක්කොත් දැක්කා විතරයි දකින්න පුළුවන් ඒක අතහැරලා ඉන්න. ඒකේ ගන්න දෙයක් මොකවත් නැහැ. ඒකල තියෙන වංගී සමහා දුක්ඛන්දරාවක්. මට හිතෙන්නේ ඒක මහා සැපක් කියලා. එතන තියෙන මහා දුක්ඛන්දරාවක් දැක්කොත් දැක්කා විතරයි ඒක එතනින් අතහැරලා දාන්න. අහුනොත් අහුනා විතරයි ඒක එතනින් අතහැරලා දාන්න. දැනුන දැනුනා විතරයි ඒක එතනම අතහැරලා දාන්න. සබ්බාසව සූත්‍රයේ මේක හරිය ලස්සනට පැහැදිලි කරනවා. වර්තමාන සමාජයේට මේ සූත්‍රයෙන් සපයන උදාහරණය ඒ වගේම මේ සූත්‍රයෙන් අපිට දෙන දැනුම මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. ඒක කොච්චර වටිනවද කියලා ප්‍රමාණවත් කරන්න බෑ. දැක්කොත් දැක්කා විතරයි. පිටපැත්තේ හම්පොත්තත් එක්ක දැකපු ලස්සන ඇතුළේ කොහෙවත්ම ඇතුළේ කොහෙවත්ම නෑ. නැටි භාජන. ඒකට දුන්න හොඳම උදාහරණය නැටි භාජනයි. අපි හැමෝම දැකලා තියෙනවා නේද මැටි භාජන. වැඩ පොළවල් හරි ලස්සනට පාට ගාලා මල් ඇඳලා ඊරි ඇඳලා මල් පෝච්චි බුරුලේතු කලගෙඩි තියලා තියෙන්නේ. අපි ඉතින් ගියහම ඕක අතවලා බල බලා ඇවිද ඇවිද තෝරනවා. හරිම ලස්සනයි කියලා. උතන් වලට ගියහම එන්න හිතෙන්නෙත් නෑ. කොච්චර හදිස්සිය කියලා බස්සත් අය භාගයක්වත් අපිට තරම ගෙවනවා එතන. ඇවිද ඇවිද. ඔය එක තැනක නතර වෙලා මේක ලස්සනයි මේක ලස්සනයි කිය කියා බල බල අතගා ඉන්න වෙලාවේ තවත් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ මිනිස්යා ඔය කලගෙඩිය ඇතුළට අසූචි පුරවලා තියෙන්නේ. මෙච්චර වෙලා තියාගෙන හිටපු කලගෙඩිය. ආයෙ මං අත තියයිද? අත තියන්න නැති අය මිනිස්යාටත් දැනලා වැඩපොළුමුත් යන්න යනවා. නේද? එතකොට ඒ කතාවම නෙමෙයිද මේ ශරීරයේ තියෙන්නේ. ඒ කතාවමයි මේකේ තියෙන්නේ දෙතිස් මහා කුණප කොට්ටාස වලින් පිරිම තියෙන්නේ නමුත් මේ හැම නිසා ඒ මුකුත් තේන්නේ නැති නිසා අපි කල්පනා කරනවා හරි ලස්සනයි බොහොම සුන්දරයි කියලා. බින්ජති පුති සම්දීබෝ බින්දි බින්දි වෙනස් වෙනවා විතරක් නෙවෙයි මේක ඇතුළ අපද්‍රව්‍ය වලින් පිරලා තියෙන්නේ ඒ හැම වෙලාවෙම එළියට එනවා. කොයි වෙලාවෙත් එක දොරටුවක් දෙකක් ප්‍රමාණවත් කියනවාද මේ තියෙන එළියට දාන්න? අපේ ශරීරයේ දොරවල් කීයක් වෘත වෙලා තියෙනවද දිවා රාත්‍රී දෙකේ? දොරවල් 9ක් වෘතයි දිවා රාත්‍රී දෙකේ. ඇස් දෙකයි, නාස් දෙකයි, කන් දෙකයි, කටයි, මල මූත්‍රා මාර්ග දෙකයි. 9යි. මේ දෙකෙන්ම දුවා රාත්‍රී දෙකේ එළියට එන්නේ අපද්‍රව්‍ය. අපි කවුරුත් ඒව දකින්නට කැමතිද? අපි කවුරුත් දකින්නේ අපි හැම වෙලාවෙම මූණ පිහින්නේ ඇස් දෙක පිහින්නේ ඇස් දෙකෙන් ආපු දේවල් දකි කියලා. නාසය පිහින්නේ ලහෙන් ආපු දේවල් දකි කියලා. කට පිහගන්නේ කහින් කටින් එන දේවල් කියලා. සමහර කෙනෙක්ගේ මුහුණට ලං වෙලා කතා නොකරන්නේ කටින් එන දුගම උහුට දැනෙලා උහු මම පිළිකුල් කරයි කියලා. එතකොට මේ අභ්‍යන්තරයේ තියනවාද මුකුත් අර කලවිදී කතාවට සමාන වෙන්නේ නැද්ද? සමාන නෙමෙයි ඒකමයි. නේද? විජ්ජති ප්‍රතිසන්දී බුහන් වෙලාවෙම බිඳි බිඳි බිඳි බිඳි ඇතුළේ තියෙන අපබගිය එළියට එනවා. ඒක අපි ආරක්ෂා කරගෙන හොදගෙන නාවගෙන පිහගෙන පිරිසිදු කරගෙන නම් සමාජයත් එක්ක ජීවත් වෙනවා. මේක තේරුම් ගන්න නම් කවුරුවත් මේක තේරුම් ගන්න කවුරුවත් ලෑස්ති නෑ. එතන මහසි දේශනා කිව්වේ දැක්කොත් දැක්කා විතරයි ඒක දැකීම මාත්‍රයෙන් මෙතන තියලා අතහැරලා අමතක කරලා ඉන්නේ. අර උතන ගන්න කිසිම දෙයක් නැහැ. කවාගෙන පුවාගෙන සැප විදීගෙන පවත්වන මේ උපාදානස්කන්ධයට ලෙඩක් හැදුනහම බලන්නකෝ. අපි කියමු අපිට උණක් හැදුනේ කියලා. නැගිට ගන්න බෑ, කන්න බෑ, කතා කරගන්න බෑ, මොන තරම්නම් වේදනාවයිද? ඒ වේදනාවට අපිවපත් කරන්නේ මේ කවල පෝල පෝෂණය කරලා අන්දවල පළන්දවල පිරිසිදු කරලා තියෙන ශරීරය නේද මේ වේදනාවටපත් කරන්නේ. එතකොට මේ ශරීරය තුල මන් පිළිබඳව අල්ප මාත්‍ර අනුකම්පාවක් තිබුණද? මේ මිනිස්සයා කුංචිල පුංචි දවසේ ඉඳලා මට කැව්ව පෙව්ව නෑව්ව හේදුව පිරිසිදු කෙරුවා ලස්සන කෙරුවා අලංකාර කෙරුවා රන් රුදී පළන්දුවා මුතු මාල පළන්දුවා යාන වාහනවල එක ගියා. එහෙම කියලා මේ ශරීරය මට අනුකම්පා කරලාද? දැන් කරනවද? කවදාවත්ම නෑ. අපි මහා අකුරුතඥ පුජ්‍යලයකට මේ සලකන්නේ. මෙච්චර මගෙන් සැලකුම් ලැබ ලබා මේ වෙනකොට ඇතුළු පිළිකාවක් හටගන්නේ නැතුව ඇද්ද? මේ වෙනකොට අපි ගොඩේ නරක වීගෙන එනවා නැතුව ඇද්ද? මේ වෙනකොට හෘද වස්තු සිදුවෙන්න ලෑස්ති නැතුව ඇද්ද? රුධිරනාල හීන් වෙන්න සූදානම් නැතුව ඇද්ද? එහෙනම් ඒගොල්ලෝ ඔක්කොම කල්පනා කරන්න එපයි. මොහු නිසායි අපි පවතින්නේ. එහෙනම් මොහුට වද දීලා බෑ කියලා. නෑ, ඒගොල්ලොම අපිට වද දීලා අපේ ජීවිතය ඉවර කරලා දානවා. මරණං තං ජීවිතං ජීවිතය කියන එක දිහා භාග්‍යතුන් වහන්සේ දකින්න දේශනා කරපු පැත්ත හරි වෙනස්. හැබැයි අපි ජීවිතය දිහා බලන්නේ ඊට වඩා හුඟක් වෙනස් විදිහකට. අපි ඒකට රැවටිලා ජීවිතේ දිහා බැලුවේ. ඒ නිසා ධර්මදේශනාවට තියෙන කාලය මම හිතන්නේ අවසන් වෙමින් යනවා. අපි උත්සාහ කරමු මම කියන්නේ කවුද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? මේක කොහොමද පැවැත්විය යුත්තේ? මෙයා මහා හතුරෙක්. හැබැයි අපිට පුළුවන් නම් උපායශීලී වෙන්න මෙයාගෙන් වැඩ ගන්න ඔබටම පුළුවන්. දැන් මෙයා අතෙන් වැඩ ගන්නවා. අපි මෙයාගෙන් වැඩ ගන්න ඕනේ. ජීන්දර අපිට හොඳට උදව් කරනවා. ජීන්දර නැත්නම් අපිට බෑනේ ලෝකෙ මුකුත් කරන්න. ජීන්දර විශේෂකෙක්. හැබැයි චුට්ටවරදි මොකද කරන්නේ? ලෝකෙම පුච්චලා අලු කරලා දාන්නත් එයාට පුළුවන්. හොඳ සේකෙක් වගේම බොහොම නක ස්වාමීක්. එහෙමනම් මේ ශරීරයත් එහෙමයි. අපි මෙයා අපට වැඩ ගන්න හරවගමු. උපායශීලීව මෙයාගෙන් වැඩගත් අයට තමයි අපි කියන්නේ මාර්ගඵලලාභීන් වහන්සේලා. උන්වහන්සේලාට තිබුණේ මේකමනේ. උන්වහන්සේලා දිනුවේ මේක එක්කමනේ. ලෞතර බුද්ධත්වයට පත්වුනොත් ওই දොරටු හතත් එක් කරගෙන මේකත් එක්කම එහෙනම් ඒ අපිට ඒ උපාය නැත්තේ උත්සාහ කරුණු ප්‍රඥාවන්තයන් වෙන්න පංචේන්ද්‍රයන්ට නොරවටි පංචස්කන් පංච උපාදානස්කන්ධයට නොරවටි මේ ලබාගත් උපාදානස්කන්ධයෙන් මේ බුද්ධාන්තරය තුළදීම මේ දුකින් පිරිච්ච සංසාර ගමන කෙරවල කරන්න උත්සාහ දරනවා කියන අදිෂ්ඨානය සියලු දෙනාම ඇති කරගෙන අද දවසේ ධර්ම ශ්‍රවණය කරලා ලබාගත් උත්තරීතර වූ පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ සඳහා අපට සසරට පාරමී ධර්මයක් වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නා වූ පින්වත් පිරිස සියඹලා ගහවත්ත පල්ලි කුඩාව තංගල්ල ලිපිනේ පදිංචි ඇලිස් ඇලිස් නෝනා ජයසූරිය මාතාවයි ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ අරමුණ බවටපත් කරගන්නවා ජූලි මාස 7 වෙනිදාට උපන්දිනයේ යෙදී තිබෙන ඇලිස් නෝනා ජයසූරිය මාතාවට මේ කුසල් බලයෙන් ඊතා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ආශිර්වාද කරන අතර තව තවත් කුසල් රැස් කර ගැනීමට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශනා කර ගැනීමට අතහිත දුන් අයට හා ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි සියලු දෙනාට සහ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මේ පින් බලයෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සුවයත්පත් කර ගැනීම සඳහා මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දූ දරුවන්ට සහ මිනිබුරු මිනිබුරියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන අතර තෙරුවන් සරණින් යහපත් කටයුතු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා දැනට රෝගීව සිටින එම්.කේ. රොබර්ට් මහතාට සහ චූල රත්න පීරිස් මහතාට ඉක්මන් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ කුසල් බලයෙන් ලැබේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජ්‍යපාද අවසරයි දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණේ කුසල් බලයෙන් නිරුක් නිරෝගී සුවයක් ශාසනික කටයුතු කිරීමට ශක්තිය ධෛර්යයක් අත්පත් වේවා අවසනුන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිත්‍රයන් හැටියට අපට ආශිර්වාද කරනවා ධර්ම දේශකයන් වහන්සේටත් නිරෝගී සුවය ලැබේවා උතුම් බෝධියකින් නිවන් සපතම අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටදේ සමය රැකගන්නා රණවිරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ශක්තිය ධෛර්යය ලැබේවා අපවත් වී වදාළ අවසරයි පානදුරි ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේටත් ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේටත් අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් උතුම් ශාන්තිය මත්පත් වේවා රට ජාති ආගම රකදුන් මිය පරලෝකීය පුරණ විරවන්ට මේ බුද්ධාන්තරය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයේ නැවත සිහිපත් කරනවා නම් කලිෂ්ණුනා ජයසූරිය මාතාව සියඹලා ගහවත්ත පල්ලි කුඩාව තංගල්ල හැටියට සඳහන් කරනවා අපි සියලු දෙනාම රැස් කරගත් ආ උත්තරීතර වූ පුණ්‍ය සම්භාර ධර්මයන් මේ උතුම් ප්‍රාර්ථනාවන් නැති කරපු සියලු දෙනාටමත්පත් වේවා සුජීවත්ව සිටනට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිවන ප්‍රාප්තියට පත් සියලු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 දේශනාව මෙතකින් අවසන් වෙනවා. පින්වත් ඔබ සමට පෙරම් සරණ වේවා.